ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති රත්නපුර දුම්බරමානාන ධර්ම ගවේෂී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත් ශාස්ත්‍රවේදී පූජනීය තලගල ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ සියඹලාපේ ශ්‍රී ධම්මක් සවේනේ කාලෝ අයං භදන්තා ධම්මක් සවේනේ කාලෝ අයං භදන්තා ධම්මක් සවේනේ කාලෝ අයං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 නමෝ තන්ස භගවතු අරහතු සම්මා සංබුද්දන්ස කාමං කාමය මානස්ස තස්ස චේතං සමිච්ඡති අත්ථා පීති මනෝ හෝති ලත්ථා මච්චෝ යදිච්ඡති යෝ කාමී පරිවත්ජේති සප්පස්සේව පදාසිරෝ සෝ මං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්ත තීති සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණගරුක වාසනාවන්ත පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේ තුන් ලොවක් අමා දහරින් තෙමා වදාරමින් දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධය අතරින් පුංචි දහම් කාරණාවක් ඉගෙනගෙන ඒ දහම් කරුණ අනුව තම තමන්ගේ ජීවිතයන් සකස් කරගෙන ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගෙන මෙලව ජීවිතයේ යහපත සැපත සැනසෙල්ල උදා කර ගන්නටත් පරලොව ජීවිතයන් සුගතිගාමී බවට පත් කර ගන්නටත් ඒ වගේම මේ සසර ගමනින් ඈතරව අමා මහ නිවනින් සැනසෙල්ල සාක්ෂාත් කරගනිමින් ලෝකෝත්තර විමුක්තිය සාක්ෂාත් කරගන්නටත් උපකාර කරගත හැකි ආකාරයේ ධර්ම ශ්‍රවණීයකට සවන් දෙන්නටයි ඔබ මේ මොහොතේ සූදානම් වෙන්නේ. මේ සුත්තනිපාතයේ තියෙන වර්ග අතරින් අට්ඨක වර්ගයට අයිති වෙන සූත්‍ර දේශනාවක් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්නට යෙදුණි. අට්ඨක පාරායන වර්ගය කියලා කිව්වහම බොහෝ දිනාට හොඳට මතක තිබෙන කාරණාවක් ඒක. අට්ඨක වර්ගයේ පාරායන වර්ගය ඒව ගැන නිතර අපිට අහන්න ලැබෙනවා. විශේෂයෙන් අපි ඉගෙනගෙන තිබෙන ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්න කාලේ ලෝකයේ ජීවත් වුණු උපාසිකාවන් අතර ශ්‍රේෂ්ඨම ස්ථානයක් දරාපු වේලුකණ්ඨකී නන්ද මාතාව. ඒ නන්ද මාතාවගේ කතා ප්‍රවෘත්තියට සම්බන්ධ වෙච්ච සිද්ධියක් තමයි අට්ඨක පාරායන වර්ගයට අයිති පාරායන ගාථාවන්. එතුමිය නිතිපතාම සජ්ජායනා කළා කියන කරුණ. නන්ද මාතාව Tamange සත්මහල් ප්‍රාසාදයේ මත ඉඳගෙන ඒ පාරායන වර්ගයට අයිති ගාථාවන් සජ්ජායනා කරද්දී සතරවරම් දිවියන් අතර වෙසෙන වෛශ්‍රවණ දිවි රාජයා ස්ථානයට පැමිණිලා නන්ද මාතාවගේ ඒ ගාථා සජ්ජායනාවට සවන් දීපු ආකාරය ගැන අපි විස්තර අහනවා බලපොත. ඒක අටක පාරායන වර්ගය මතක හිටිනවා බොහෝ දිනාට. ඒ අටක වර්ගයට අයිති පළමුවෙනි සූත්‍ර දේශනාව තමයි කාම සූත්‍රය. ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර ජේතවනාරාමයේ ආසන්නයෙන් ගලාගෙන ගිය ගංගාවක් තමයි අචිරවති ගංගාව. ඔබ දන්නවා පටාචාරාවගේ දරුවන් දෙදෙනා ඒ ගඟට වැටිලා ගහගෙන ගිය දරුවෙක්. ඒ අචිරවති ගංගාව සවැත් නුවර නගර මැද්දෙන් ගමන් කරන් ජේතවනාරාම විහාරස්ථානයේට නොදුරු ප්‍රදේශයකින් තමයි මේ ගංගාව ගලාගෙන යන්නේ. මේ ගංගාව දෙපැත්තේ තිබෙන කුඹුරු යායවල්. මේ කුඹුරක් සකස් කරගෙන ගොවිතැන් කටයුතු කරපු එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජීවත් වුණා. මේ බමුණා මේ අචිරවතී ගංගාව ආසන්නයේ කුඹුරක් සකස් කරලා ඒ කුඹුර යව වපුරන්නට තීරණය කළා. බුදුරජාණන් වහන්සේ මේ අවට ප්‍රදේශයෙන් පින්ඩපාත චාරිකාවේ වැඩම කරන වෙලාවේ මේ බමුණා කුඹුරේ වැඩ කරන ආකාරය දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට කිට්ටු වුණා. කිට්ටු වෙලා මේ බමුණත් සමග සතුරු සාමීතිය දෙන්නට පටන් ගත්තා. බමුණ සමග කතා බහ කළා මොකද කරන්නේ මොකක්ද ඔය කරන්නේ කුඹුරට වෙලා. බමුණ කිව්වා මම මේ සීසානෝ සීසාල මම හිත වපුරන්න බලාපොරොත්තු වෙනවා. මම වපුරන්නේ යව යව වපුරලා මේ කුඹුරු යායේ යව අස්වැන්න නෙලාගෙන ඒ තුලින් තමයි මම මගේ ජීවිතය ගත කරන්නේ. මම මගේ ජීවිකා වෘත්තිය තමයි මේ. බුදුරජාණන් වහන්සේ මේ ටික විමසනකොට මේ බමුණට ලොකු සතුටක් ඇති වුණා, සන්තෝෂයක් ඇති වුණා. බොහෝ දෙනෙක් බමුණන් අතර බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ වැසුරු කරන්නට ඒ තරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒත් මේ බමුණ කල්පනා කළා මේ බවත් ගෞතමයන් වහන්සේ මගේ කුඹුර ආසන්නයටම පැමිණිලා දයක සව්වන් වහන්සේලා අනිකුත් මහරහතන් වහන්සේලා සමගින් මාත් එක්ක සතුරු සාමීති යෙදෙනවා. ඒ නිසා මම ටිකක් හිතවත් වෙන්නට ඕනේ. උන්වහන්සේ සමග හිතවත් වෙලා උන්වහන්සේ සමග මිතුරු සම්බන්ධතාවයක් මම ආරම්භ කරන්නට ඕනේ කියලා මේ බමුණ කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ කීප වතාවක් මේ ස්ථානයට වැඩම කළා. දැන් බමුණා සීසාල ඊළඟට යව වපුරලා යව කුංචි පැලෑටි හැටියට සකස් වෙලා දැන් ටිකෙන් ටික වැඩි දියුණු වෙනවා වර්ධනීය වෙනවා මේ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ පින්ඩපාත චාරිකාවේ වැඩම කරන අතර මේ ස්ථානයට පැමිණිලා අර බමුණ සමග සාකච්ඡා කළ පිටත් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සමග හිතවත් වුණොත් මහරහතන් වහන්සේලා දන්නම මොකක් හරි හේතුවක් ඇතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධකම පවත්වාගෙන යන්නේ ඒ නිසා මොකක් හරි විශේෂ හේතුවක් මෙතන තියෙනවා කියලා හිතලා කල්පනා කරලා දෑගසව්වන් වහන්සේලා සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාත් මේ බමුණ සමග සාකච්ඡා කළා කතා බහ කළා හිතවත් වුණා බුදුරජාණන් වහන්සේ හිතවත් වුණ නිසා සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා දෑගසව්වන් වහන්සේලාත් බමුණ සමග හිතවත් වුණා ඒ හිතවත්කම දැකපු අනිකුත් මහරහතන් වහන්සේලා ඒ යවකිත ආසන්නයෙන් ගමන් කරන වෙලාවේ මේ බමුණත් සමග සීනහා වෙලා කතා බහ කරලා අදහස් සෝමාරු කරගෙන සතර සාමීචිය දෙන්නට පටන් ගත්තා. කලක් ගත වෙනකොට බුදුරජාණන් වහන්සේ ඇතුළුව මහරහතන් වහන්සේලාගේ බොහොම හිතයිසිවන්තයෙක් බවට හිතවතෙක් බවට පත් වුණ මේ බමුණ. බුදුරජාණන් වහන්සේ මේ බමුණව ඇසුරු කරන්නට පටන් ගත්තේ නිකම්ම නෙමෙයි. උන්වහන්සේ දන්නවා මේ බමුණට සෝවාන් වීමට හේතු වාසනාව තිබෙන බව. කවදා හරි දවසකදී සෝවාන් වෙන්නට පුළුවන් ඥාන ශක්තියක් මේ බමුණට තිබෙනවා. කල්පනා කරලා බැලුවාම මේ ඥාන ශක්තිය අද උදා වෙන එකක් නෙමෙයි. ඒකට කල් තියෙනවා. අනාගත දවසක තමයි මේ தත්ත්වයටපත් වෙන්නේ. මොකක් කරමුණු කරගෙනද සෝවාන් වෙන්නේ කියලා බැලුවාම මේ බමුණට ඇතිවෙච්ච යම්කිසි විශාල දුකක් වේදනාවක් සංతాපයක් අසහනයක් නිසා දුකට වේදනාවටපත් වෙනවා. ඒ වෙලාවේදී මේ ජීවිතය ගැන සැබෑ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ඒ විදිහට ජීවිතය ගැන තේරුම් අරගෙන ලෝකය ගැන තේරුම් අරගෙන සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් ප්‍රහාණය කරගෙන සෝවාන් තත්ත්වයටපත් වෙන්නට වාසනාව තිබෙන කෙනෙක් කියලා දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ බමුණ සමග හිතවත් වෙන්නට අදහස් කළේ. දැන් මේ විදිහට කීප දවසක් මේ යවකේත ආසන්නෙන් ගමන් කළ බුදුරජාණන් වහන්සේ මේ යව ඔල අස්සන්න නිලන්නට ආසන්න වෙනකොට ඒ යව හොඳට හැදිලා පීදිලා ගොයම හොඳට සකස් වෙලා තිබෙන වෙලාවෙත් පීදිලා තිබෙන වෙලාවෙත් මේ ස්ථානෙින්ම ගමන් කළා. වමුණ සමග සාකච්ඡා කළා. එදා වමුණ බොහොම සන්තෝෂයෙන් ජීවත් වුණේ. වමුණ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා බෞද්ධ උතුමයන් වහන්සේ ඔබ වහන්සේ මේ මම යවකෙට සකස් කරන වෙලාවේ සීසාන වෙලාවෙත් මෙතනට පැමිණිලා මාත් එක්ක කතා කළා. සුහද වුණා, හිතවත් වුණා. ඊළඟට වරින් වර මේ කෙතේ මම වැඩ කරගෙන ඉන්න වෙලාවේ වරින් වර ඇවිල්ලා මාත් එක්ක කතා බහ කළා, සුහද වුණා. දැන් හොඳට මේ කෙත අස්සෙන්ෙන් පිරි පිරි ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවෙත් මට හරි සතුටක්. මට වගේම ඔබ වහන්සේට සතුටු ඇති. මම ඔබ වහන්සේගේ මිත්‍රයෙක් බවට දැන්පත් වෙලා යාළුවෙක් බවට පත් වෙලා සහෘදයෙක් බවට පත් වෙලා. ඒ නිසා මම ආද සතුටින් ඉන්නවා දැකලා ඔබ වහන්සේට සතුටක් ඇති කියලා මේ බමුණ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ යවකිතේ බොහොම හොඳට සරුසාරව මේ යවකිත සකස් වෙලා තිබෙනවා ඒක දකින්නකොට සතුටක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ යවකිට වගා කරන මේ ගොවි කාල නැත්තම් මේ බමුණු බමුණා සමගත් ඇතිවෙච්ච මේ සම්බන්ධතාවයේ දැන් මාස ගණනාවක් දිගින් දිගට ඉදිරියට ඇදලා ගියා. වස්සාන සමය ආසන්න වුණා. මහා වැසි වසින්නට පටන් ගත්ත සවැත් නුවර මුළු ප්‍රදේශයම වැසි වතුරෙන් පිරලා ගියා. ගංගාව අතිරවතී ගංගාව වැහි වතුරෙන් පිරීලා ඉතිරිලා පිටාර ගලන්න පටන් ගත්තා. මහා ගම් වතුරක් එනවා. මේ ගම් වතුරට අහු වුණා ගඟට ආසන්නම ප්‍රදේශයේ පිහිටලා තිබෙන මේ යවකෙත. යවකෙත සුණු විසුණු වෙලා ගියා ගම් වතුරට අහු වෙලා. අස්වැන්න සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. ඒ මහා ගම් වතුරට පහෝදා බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් වඩම කරනවා මේ බමුණාගේ යවකෙත වෙතට. ගම් වතුරෙන් විලාස වෙලා කිසිම දෙයක් ගන්න දෙයක් නැහැ. බමුණ බොහොම දුකට වේදනාවට සංతాපයටපත් වෙලා මේ යවකෙත මැදට වෙලා කඳුළු පිරි දැසෙන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා බමුණ සමග සාකච්ඡා කළා. ඒ ඇතිවෙච්ච දුක වේදනාව පිළිබඳව සාකච්ඡා කළා. සාකච්ඡා කරලා කෙමෙන් කෙමෙන් ගැඹුරු දහම් කාරණා මේ බමුණට තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ සැලැස්සුවා. අපි යම් කිසි දෙයකට ආසාවක් කැමැත්තක් ප්‍රිය බවක් දක්වනවා. ඒ ආසාව තමයි අපිට දුක පිණිස හේතු වෙන්නේ සංతాපය පිණිස හේතු වෙන්නේ. යම් කිසි දෙයකට කැමැත්තක්, ෘතිකත්වයක්, කෑදරකමක් ඇති කරගෙන අපේ సంతානිය තුල තණ්හාවක් ගොඩනගුණොත් එහෙම. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. සෝකය ඇති වෙන්නේ, භය ඇති වෙන්නේ මේ තණ්හාව නිසා. ඒ නිසා බමුණට මේ කාරණාව පැහැදිලි කර දීලා කෙමෙන් කෙමෙන් ජීවිතයේ ස්වභාවය පිළිබඳව වටහා දෙන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ පංචකාම සම්පත් පිළිබඳව අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා කරන යම් යම් දේවල්. ඒ බලාපොරොත්තු වෙන ආකාරයටම අපිට ලැබෙන්නේ නැහැ. ඒ විදිහට සමහර දේවල් ලැබෙනවා නම් ඒ කාම සම්පත් අපි ප්‍රාර්ථනා කරන ආකාරයට අපිට ලැබෙනවා නම් ඒ වෙලාවේ අපි ඒ ගැන හිතලා සතුටටපත් වෙනවා. කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති. කාම සම්පත් ප්‍රාර්ථනා කරන පුද්ගලයාට ඒ තමන් ප්‍රාර්ථනා කරපු විදිහට තමන් සිතූ පැතූ ආකාරයට බලාපොරොත්තු වෙච්ච ආකාරයට කාම සම්පත් ලැබුණොත් එහෙම ඒ වෙලාවේ යා සතුටටපත් වෙනවා යාගේ හිත සන්තෝෂයටපත් වෙනවා අද්ධාපීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්චති අපි බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන වෙලාවේ සතුට වෙනවා සන්තෝෂයටපත් වෙනවා. ඒ වගේම තමයි සමහර විටකදී බලාපොරොත්තු කඩවෙලා ගියොත් එහෙම අපි බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයට ඉස්තෝනේ නැත්නම් ඒ වෙලාවේදී අපි දුකට වේදනාවට සංతాපයටපත් වෙනවා. තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝව රූපති කාම සම්පත් බලාපොරොත්තු වෙච්ච පංචකාම සම්පත් ප්‍රාර්ථනා කරපු කෙනෙකුට ඒ Taman සිතූ පැතූ ආකාරයට ඒ සම්පත් ලැබෙන්නේ නැත්නම් ඒ තියෙන සම්පත් නැති වෙලා විනාශ වෙලා අභාවයටපත් වෙනවනම් දවසෙන් දවස තමා සංතක සම්පත් විනාශ වෙනවනම් Taman පරිහානියටපත් වෙනවනම් ඒ වෙලාවේ පුද්ගලයා විස උලකින් ශරීරයට ඇන්නවා වගේ. විස උලක් ඇනුනහම විස උලකින් ඊතලයකින් විද්‍යුත් එහෙම ඒ විස අන්තර්ගත වෙච්ච ඊතලයේ වැඩිච්ච පුද්ගලයා එහි වේදනාවෙන් දුකටපත් වෙනවා වේදනාවටපත් වෙනවා සංతాපයටපත් වෙනවා පීඩණයකටපත් වෙනවා. ඒ විදිහටම කාම සම්පත් ප්‍රාර්ථනා කරන පුද්ගලයා දුක් වේදනා සංతాපයන්ටපත් වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කරන ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා යෝකාමේ පරිවජ්ජේති කාට හරි පුළුවන් නම් මේ කාම සම්පත් අත්හරින්න පංචකාමයේ අත්හරින්න කාම සම්පත් අත්හැරියොත් එහෙම එයාට ඒකෙන් සැනසෙල්ලක් ලබන්න පුළුවන් සප්පස්සේවේ පදාසිරෝ සර්පෙක් අපිට පෑගෙන්න යනකොට අපි ගමන් කරන මහමග සර්පෙක් ඉන්නවනම් සර්පයාගේ ආසන්නයටම අපි ගමන් කරලා ඉන්න වෙලාවේ ඒ සර්පයාව පාගන්න නැතුව පයින් ඈත් මෑත් කරලා පයින් එහාට තල්ලු කරලා ඒ සර්පයාගෙන් අපි ඉවත් වෙනවා. සර්පයෙක් දැක්කහම සර්පයාගෙන් හානියක් වෙන්න නොදී ඒ සර්පයාගෙන් අපි ඈත් වෙන්න වාගේ අපි කාම සම්පත් වලින් කාම ප්‍රාර්ථනා වලින් ඈත් වෙන්නට ඕන කරන බව බුදුහාඳුරුව පෙන්නනවා. එහෙම ඈත් වුණොත් එහෙම සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති එහෙම කාම සම්පත් වලින් ඈත් වෙච්ච පුද්ගලයාට සතෝ හොඳට සතිය දියුණු කරනවා නම් සම්මා සතිය ඇති කරගන්නවා නම් ඒ සම්මා සතියේ බලයෙන් සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති විසත්තිකා කියලා කියන්නේ තණ්හාවට ඒ නිසා කාම සම්පත් වලින් කෙමෙන් කෙමෙන් ඈත් වෙලා ඒව අත්හරින්නට තරම් ශක්තියක් ඇති කරගත් පුද්ගලයාට තණ්හාව දුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. තණ්හාව සම්පූර්ණයෙන් දුරු කළොත් මොකද වෙන්නේ? තණ්හානම් කය මජ්ජගා තණ්හාව සම්පූර්ණයෙන් දුරු වුණු කෙනාට තමයි මේ සංසාර ගමනේ ලබන්න පුළුවන් උදාාරතර සැනසෙල්ලව නැ නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ ගාථා ධර්මයේ තුලින් අර බමුණාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ තණ්හාව දුරු කරන ආකාරය. අපට ඊටාම වැදගත් වෙන කරුණක් නේ. අපි මේ සංසාරයේ ගමන් කරන්නේ නැවත නැවත නැවත උපත ලබන්නේ තණ්හාව නිසා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා කෝනෝ භවිකා පුනර්භවයට හේතු වෙන්නේ වෙන මොකවත් නෙමේ සංහාව. පුනර්භවය කියලා කියන්නේ නැවත නැවත නැවත මේ සංසාරී උපත ලැබමින් සසර ගමන ඉදිරියට ගමන් කරන එක. අපි ඒ වගේ දිගු ගමනක යෙදිච්ච පිරිසක් සංසාරේ. දිගු සසර ගමනක යෙදුණ. ඉදිරියේ අනාගතයේදීත් ඒ වගේ මේ මනුෂ්‍ය ආත්මයෙන් අපි මිය ගිහිල්ලා චුත්ත වෙලා නැවත කොහේ හරි තැනක උපදිනවා. එතනින් මිය යනකොට නැවත තැනක උපදිනවා. මේ විදිහට සංසාර දිගින් දිගට අපි ඉදිරියට ගමන් කරනවා. මේ සසර ගමන ඉදිරියට ගමන් කරන්නට තිබෙන එකම හේතුව තමයි තණ්හාව. ඒ නිසා අපිට සසර දුකෙන් මිදෙන්නට අවශ්‍ය නම් නැවත නැවත මේ සංසාරේ උපදින්නේ නැතිව නොමරණ තත්ත්වයටපත් වෙන්නට අවශ්‍ය නම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා කළ යුතු දේ තමයි සංහාව දුරු කිරීම. ඒ නිසා අපි බලමු බෞද්ධයෙක් හැටියට තණ්හාව කොහොමද මම දුරු කරන්නේ? තණ්හාව දුරු කිරීම සඳහා මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති. තණ්හාව සපුරාම දුරු කරන්න අතිවත්තති සංහාව ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ සතෝ සතියෙන් කටයුතු කිරීමෙන්. එහෙනම් මේ සතිය දියුණු කරලා සතිය තුලින් තණ්හාව දුරු කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නට ඕන. සතෝ සතිය ගැන ඉගෙන ගන්නකොට සතිය දියුණු කරන ආකාරය සතිය පුහුණු කරන ආකාරය අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සතිය දියුණු කිරීම සඳහා කළ යුතු ක්‍රියාකාරකම් සමූහයක්. ප්‍රධාන අභ්‍යාස මාලාවක් අභ්‍යාස හතරක් අපිට ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ. අපිට සංහාව දුරු කරලා සතිය දියුණු කරගන්න අවශ්‍ය නම් ඒ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන ක්‍රමවේදයන් හතර යටතේ සතිය දියුණු කරන්න ඕන. ඔබ දන්නවා ඔබ ඉගෙනගෙන තිබෙනවා මේ සතර සතිපට්ඨානෙ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ අනුපස්සනා හතර දියුණු කරලා කොහොමද අපි තණ්හාව දුරු කරන්නේ? මොකක්ද මේ අනුපස්සනාවයි තණ්හාවයි අතර තියෙන සම්බන්ධය? අපිට තණ්හාව ගැන උගන්වන අවස්ථාවන් අතර එක වැදගත් සුවිශේෂී ඉගැන්වීමක් තමයි මේ බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන හේතුඵල ධර්මතාවයේ පටිච්චසමුප්පාදනයයි. ඔබ දන්නව ඉගෙනගෙන තිබෙනවා පටිච්චසමුප්පාදේ. ඒ පටිච්චසමුප්පාදේ මේ තණ්හාව ගැන කියවෙන තැන මතක් කරගන්න වේදනා පත්‍ය තණ්හා පටිච්චසමුප්පාද ක්‍රමයට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංහාව හටගන්නේ නිකම්ම නෙමෙයි ඒකට හේතුවක් තියෙනවා ආසන්නම හේතුව තමයි වේදනාව වේදනාව හටගන්නේ කොහොමද පස්සපච්චය වේදනා ස්පර්ශයක් ඇති වුණොත් ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා ස්පර්ශයක් හැදෙන්නේ කොහොමද තින්නම් සංගති පස්සෝ තුන්දෙනෙක්ගේ එකතුව සිද්ධ වුණා නම් ඒකට තමයි පස්ස කියලා කියන්නේ. කොහොමද මේ තුන්දෙනෙක්ගේ එකතුව සිද්ධ වෙන්නේ? අපි බැලුවොත් එහෙම අපේ ශරීරයේ තිබෙන එක ඉන්ද්‍රියක් කරගෙන එක ආයතනයක් කරගෙන මේ ඇස මේ ඇස අපේ එහෙන් අපි කරන්නේ ඇහැ ඇරලා අවට පරිසරයේ දෙසට ඇහැ යොමු කරනවා අවට පරිසරය නරඹනවා බලනවා අපි බලන්න ගියත් මොකද වෙන්නේ චක්කුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්කු විඥාන අපි ඇහැ ඇරලා ඉදිරියේ තියෙන යම්කිසි දෙයක් යම්කිසි වස්තුවක් යම්කිසි රූපයක් දැස බැලුවාම මෙන්න චක්කු විඥාන හිතක් අපිට හැදෙනවා ගොඩ නැගෙනවා සකස් වෙනවා ඒ සිතක් පහළ වුණා නම් ඒ සිතත් එක්ක එකටම අපි දන්නවා චෛතසික ටිකක් හට ගන්න බව. චෛතසික ඔක්කොම 52ක් බුදුදහමේ උගන්වනවා. ඒ බුදුදහමේ උගන්වන චෛතසික 52 අතරින් පස්ස චෛතසිකය වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර මේවට කියන්නේ සබ්බචිත්ත සාධාරණ හැම මොහොතකම අපත් එක්ක එකට පවතින චෛතසිකය. කෙනෙකුට සිතක් පහළ වෙනකොට අනිවාර්යෙන් මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ටික පහළ වෙනවා. ඊනම් බලන්න එහෙන් බලන වෙලාවේ චක්කුන් දෙපටිච්ච රූපේ තුප්පජ්ජති චක්කු විඥාන ඇහැරලා ඉදිරිය බැලුවා. ඇහැට යම් කිසි වස්තුවක් ඉලක්ක වුණා, පෙවුණා. ඒ වෙලාවේ පහළ වුණ චක්කු විඥාන සිතක් මෙන්න ඒ සිත පහළ වෙනකොට ඒ සිතත් එක්ක තියෙනවා පස්ස වේදනා සංඥා පස්ස වුණාම ඒකට කියන්නේ අපි චක්කු සංපස්සේ චක්කු සංපස්සයක් ගොඩනේ ගුණාම ඒ නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාව කියලා කියන්නේ වින්දනය කරනවට. අපි ඇහෙන් වින්දනය කරනවනේ. අපි රූපවාහිනිය අන්තයේ ඉදිරියට ගිහිල්ලා ඒ රූපවාහිනිය දාලා ඒක ඉදිරියේ වාඩි වෙලා අපි වින්දනය කරනවා. ඒකේ තියෙන රූප රූපවාහිනිය යන්ත්‍රයේ ඉදිරිපත් වෙන රූප ටික වින්දනය කරනවා නරඹනවා අපි. ඒ නරඹන වෙලාවේ වින්දනය කරන වෙලාවේ අපිට පහළ වෙන්නේ මේ වේදනා චෛතසිකේ. එහා ඔස්සේ එන නිසා ඒකට කියන්නේ චක්කු සංපස්සජ වේදනා කියලා. එහෙනම් බලන්න අපි මැදසාලේ වාඩි වෙලා රූපවාහිනී ඉදිරිපිට දැන් මේක බලමින් ඉන්නවා. බලන වෙලාවේ රූපවාහිනී තිරේ තියෙන ඔක්කොම දර්ශන වලට අපි කැමති නෑ. සමහර ඒවා තියෙනවා අපි කැමති නැති ඒවා බලන්න කැමති නෑ අප්‍රියයි. ඒවා එනකොට අමනාපයක් පහළ වෙයි. සමහර දර්ශන තියෙනවා සමහර දේවල් සමහර වැඩසටහන් අපි කැමති ප්‍රියයි ආස කරනවා. ඒ අපි යම් කිසි දෙයකට ප්‍රිය නම් ආසා කරනවා නම් අන්නේ වෙලාවේදී අපිට මේ ඇස ඔස්සේ පහළ වෙන වේදනාවක් ඒකට කියනවා සුඛ වේදනාව. එහේ ඔස්සේ අපිට රූප බලන වෙලාවේ සුඛ වේදනාවක් පහළ වුණාම චක්කු සංපස්සජ සුඛ වේදනා. මේ වේදනාව සුඛ වේදනාවක් වෙන්නේ කොහොමද? නිකම්ම නෙමෙයි ඒකටත් හේතු ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හැම දෙයකටම හේතු ප්‍රත්‍යදේශනා කරලා තිබෙනවා. ඒ නිසා අපිට වේදනාව සුඛ වෙලා අපි ප්‍රිය කරන ආසා කරන ආකාරයේ වින්දනයක් ඇහැට එන්නේ ඒ වෙලාවේ අපේ හිතේ ඇති කරගන්න අදහස් සංකල්පනා ටිකක් නිසා මොන වගේ අදහස් ටිකක්ද ඇති වෙන්නේ වන පොතේ ඒක විස්තර කරනවා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා කියලා වචන හයක්. ඒ වචන හයෙන්ම කියවෙන්නේ මම ඒකට කැමතියි කියන එක. මේ මම බලමින් ඉන්නවා ඒ බලන දර්ශනයට මං කැමතියි මං ආසයි මං ප්‍රියයි මේ ප්‍රිය බව ආසාව ඇති වෙන්නේ නිකන් නෙමෙයි ඒකටත් තියෙනවා සාධක තුනක් අපි මොනවා හරි දෙයක් ඇහැට පේන දෙයක් දෙස බැලුවාම ඒවා නිත්‍යයි කලක් පවතින දේවල් වෙනස් වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ බලන්න සුදුසු දෙයක් හොඳ දෙයක් නරක දෙයක් නෙමෙයි හොඳයි නිත්‍යයි කියන අදහස අපිට ඇති වුණා ඊළඟට සුඛයි කියලා අදහස આવොත් මේක බැලුවහම මට හරි සතුටක් දැනෙනවා. මගේ හිතට හරි සතුටක් සුවයක් දැනෙනවා. මගේ ගතටත් හරි සුවයක් දැනෙනවා. එහෙනම් සුඛයි කියන අදහස આવොත් එහෙම. ඊළඟට සුබයි කියන අදහස આવොත් මේක නරක දෙයක් නෙමෙයි ප්‍රියමනාප දෙයක්, ලස්සන දෙයක්, සුන්දර දෙයක් කියන අදහස આવොත් මෙන්න මේ අදහස් ටික එකතු වුණාම නිත්‍යයි, සුබයි, සුඛයි මේ සංකල්පනා තුන මේ අදහස් තුන යම් වෙලාවකදී අපිට ආවද අපේ මේ ඉන්ද්‍රිය පරිහරණය කරන වෙලාවේ එහෙන් බලන වෙලාවේ මේ අදහස් ටික ආවනම් අන්න සුඛ වේදනාවක් පහළ වෙනවා. මේ සුඛ වේදනාව පහළ වුණාම අපි නැවත නැවත ඒ වස්තුවට යමු වෙන්නට උත්සාහවත් වෙනවා. සුඛ වේදනාව ඇවිල්ලා අපි මොනවා හරි ඇහින් බැලුවා ඒක හොඳයි ලස්සනයි සුන්දරයි නිසා නැවත නැවත නැවත ඒක බලන්නට ඕනේ කියලා කැමැත්තක් ආසාවක් ෘචිකත්වයක් අපිට පහළ වෙනවා. එහෙම නැත්නම් අපිට කෑදරකමක් පහළ වෙනවා. බලන්න අපේ ඇහැට පේන හැම දෙයකම අපි කෑදරයිද කියලා. නැවත නැවත බලන්න හිතනවද අපිට නැහැ. සමහර දේවල් වලට විතරයි මේ කෑදරකම ඇති වෙන්නේ. කොයි වගේ දේවල් වලටද අපි කෑදර වෙන්නේ? අර නිත්‍යයි කියලා හිතන ඒවට, සුභයි කියලා හිතන ඒවට, සුඛයි කියලා හිතන ඒවට ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා කියන අදහස් ටික ඇති වෙච්ච වෙලාවට ඔන්න අපිට ආසාවක් තණ්හාවක් පහළ වෙනවා ඒක හොඳයි කියලා හිතලා නැවත නැවත නැවත ඒකට යොමු වෙන්නට ඕනේ ආහාරයක් අනුභව කළා නම් තණ්හාව ඇති වෙච්ච කෙනා නැවත නැවත නැවත ඒක අනුභව කරන්න උත්සාහවත් වෙනවා නැවත දකින්න නැවත අහන්න නැවත ආග්‍රහණය කරන්න නැවත ස්පර්ශ ලබන්න ඒ විදිහට පෙළඹීමක් ඇති වෙනවා අන්න ඒ පෙළඹීමට තමයි තණ්හාව කියලා කියන්නේ. එහෙනම් බලන්න මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හැම මිනිසයාටම සත්ත්ව ලෝකේ ජීවත් වෙන හැම සත්ත්වයාටම මේ තණ්හාව ගොඩනගෙනවා තමාගේ ඇස කන නාසය දිවය කය මන කියන ඉන්ද්‍රිය ටික හරහා ඒ ඉන්ද්‍රිය වලට අරමුණු වෙනවා අරමුණු වහාම ඒ අරමුණට කැමැත්තක් ඇති වෙනවා ඒක නිට්ටයයි සුභයි සුඛයි කියලා දකිනවා එහෙම දැක්කට පස්සේ මෙන්න අරමුණ අල්ල ගන්නවා අරමුණට කෑදර වෙනවා නැවත නැවත නැවත අරමුණට යොමු වෙනවා. ඔන්න දැන් තණ්හාව ගොඩ නැගිලා. එහෙනම් දැන් ඔබ ඉගෙන ගත්තා ඔබේ సంతානිය තුල තණ්හාව ඇති වෙන ආකාරය. මේ තණ්හාව තමයි සංසාරේ අපිව අරගෙන යන්නේ. මේ තණ්හාව තියෙන නිසා අපි එක තැනක ඉපදිලා තවත් තැනක උපත ලබනවා. නැවත නැවත සංසාරේ දිගින් දිගට ගමන් කරනවා. මේ තණ්හාව නිසා අපිට දුක් වේදනා ඇති වෙනවා. සංతాපයන් නැති වෙනවා. ජීවිතයේ අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා තණ්හාව නිසා. මේ තණ්හාව තමයි සසර දුකට මුල. තණ්හාව නැති කළොත් තමයි මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සෝය වන නිවන් සෝය ලබන්න පුළුවන් වෙන්නේ. එහෙනම් බලන්න කොහොමද අපි මේ தත්ත්වය ඇති කරගන්නේ? තණ්හාව දුරු කරන්නට තියෙන උපක්‍රම මොනවද? මම මතක් කළා මේ සූත්‍රයේ තියෙන සතෝ කියලා වචනයක්. සතෝ කියලා කියන්නේ සිහි කල්පනාව, සතිය ඇති කර ගැනීම. සතිය කියන්නේ ආකාර ටිකක් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. අපි මේක දෙවෙනි එකෙන් ආරම්භ කරමු වේදනානුපස්සනා. අපි වේදනානුපස්සනා භාවනා කරනවා. කොහොමද වේදනානුපස්සනාව කරන්නේ? අපි භාවනාවට ගිහිල්ලා මේ කටයුත්ත කරන්න නම් අපි භාවනාව ආරම්භ කරන්නට ඕනේ. භාවනා කරන්න සුදුසු තැනකට ගිහිල්ලා වාඩි වෙලා අපි තෝරගන්නවා මනෝහෝ කර්මස්ථානය. අපි තෝරාගත්තේ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන කිසියම් භාවනා කර්මස්ථානයක් නම් ආනාපානිය වගේ මෙන්න අපි හිත තැන්පත් කරගෙන භාවනා කරන්නට ආරම්භ කරනවා. මේ ආරම්භ කළාට පස්සේ මොකද වෙන්නේ? භාවනාව ආරම්භ කළ ටික වෙලාවක් ගත වෙනකොට මෙන්න නොයෙක් නොයෙක් අරමුණු එන්න පටන් ගන්නවා. අපේ ඇහැට නොයෙක් දේවල් පේන්න පටන් ගන්නවා. කන් දෙකට නොයෙක් දේවල් ඇහෙන්න පටන් ගන්නවා අපට පරිසරේ බලන්න භාවනා කරන්න ගිය කෙනෙකුට මේ අත්දැකීම් ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය කරන්නේ හිත තියාගෙන ඉන්න බැහැ අරමුණේ භාවනා අරමුණේ නානා අරමුණු ගලාගෙන එනවා ඇහැ කන නාසය දිවය කය මන කියලා ඉන්ද්‍රිය හයක් මේ ඉන්ද්‍රිය හයෙන් අරමුණු හයක් ගලාගෙන එනවා මේ අරමුණු ගලාගෙන එනකොට මොකක්ද අපිට වෙන්නේ අපේ ඇහැට රූප පේනවා නම් මෙන්න අපිට ඇහැ ඔස්සේ වින්දනයක් පහළ වෙලා චක්කු සංපස්සජා වේදනා කනට ශබ්දයක් ඇහුණා නම් භාවනා කරන වෙලාවෙත් සෝත සංපස්සජා වේදනා කන ඔස්සේ වේදනාවක් ඇවිල්ලා නාසයට සෝදක් දැනුණා නම් ගාහන සංපස්සජා වේදනා ගාහන සංපස්සජ වේදනාවක් කියවිලා තියෙනවා. දිවට රසයක් දැනුණා නම් ජීවහා සංපස්සජා වේදනා කයට ස්පර්ශයක් දැනුණා නම් කාය සංපස්සජා වේදනා. දැන් මේ වේදනාව දැනිච්ච වහාම අපිට උගන්වනවා බුදුරජාණන් වහන්සේ කළ යුතු අභ්‍යාසයක්. මොකද්ද කරන්නට ඕන කරන අභ්‍යාසය? වේදනාසෝ වේදනානුපස්සී විහෙරති. වේදනාව අනුපස්සනාවක් කරගන්න වේදනානුපස්සනාව කරන්න. වේදනානුපස්සනාව කරන්න නම් වේදනාව ඇති වුනහම අපි ඒක නුවණින් දැකලා ඒක හිතෙන් ඉවත් කරගන්නට ඕන. බලන්න අපිට ආව සුඛ වේදනාවක් සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි इति පජානාති මෙන්න මට සුඛ වේදනාවක් ආවා කියලා දැනගත්තා අඳුරගත්තා අඳුරගත්ත වහා මේක හිතෙන් ඉවත් කළා අත්හැරලා දැම්මා බලන්න කනට එනවා සුඛ වේදනාවක් අපිට ඇහෙනවා සද්දයක් පිය කරන සබ්දයක් ඇහෙන්නේ Taman පිය කරන කෙනෙක්ගේ කටහඬක් Taman ප්‍රිය කරන සතෙක්ගේ හඬක් එහෙම නැත්නම් ප්‍රිය කරන ආසා කරන මොනවා හෝ ගීතයක් වාදනයක් මොනවා හෝ නාදයක් ඇහෙනවා කනට මේ කනට මේක ඇහිලා අපි ඒකට කැමැත්තක් ප්‍රිය බවක් ආසාවක් ඇති වුණා නම් අන්න අපිට ඇවිල්ලා තියෙන සුඛ වේදනාවක් ඉතින් දැන් අපිට උගන්වනවා සුඛං වේදනං වේදීයමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති මෙන්න මට සුඛ වේදනාවක් ඇති වුණා කියලා භාවනා කරන කෙනා දැනගන්න ඕන තීරුම් ගන්න ඕන හඳුනා ගන්න ඕන හඳුනගෙන ආ කමක් නැහැ ඔහොම ඉන්නවා කියලා ඉන්නවද? නෑ අර ආපු වින්දනේ හිතෙන් අත්හරිනවා නොතකා හරිනවා අමතක කරලා දානවා. ඒක නොතකා හැරලා ඒක අමතක කරලා තමන් අර කළ තමාගේ භාවනා අරමුණට කර්මස්ථානයේ හිත අරගෙන යනවා. ආනාපාන සතිය නම් කරමින් හිටියේ අර ආපු වින්දනේ නැත්තම් අර කනට ආපු සින්දුවේ ශබ්දයේ හිතෙන් අමතක කරලා එනව නැවත භාවනාවට ආනාපානයට. ඔන්න එනවා දුක්ඛං වේදනං වේදීයමානෝ දුක්ඛං වේදනං වේදීයාමීති පජානාති. තමන් අකමැති හඬක් එනවා. ඒකට කැමැත්තක් නැහැ, ප්‍රිය බවක් නැහැ, ආසාවක් නැහැ. ඒකත් පජානාති අඳුර ගන්නවා. අඳුරගත්ත ගමන් ඒක හිතෙන් ඉවත් කරනවා. බලන්න භාවනා කරන කෙනා වේදනානුපස්සනාව කරනවා කියලා කරන්නේ මේකයි. ඒ වේදනානුපස්සනාව කරද්දී බලන්න එයාට කොච්චර එනවද කියලා අරමුණු. ඇහැට කනට නාසයට දිවට කයට මනට මේ ඉන්ද්‍රිය හය ඔස්සේම අරමුණු එන්න පුළුවන්. ඒ අරමුණු ඔස්සේ එක පැත්තක් තියෙනවා සුඛ වේදනා. එතකොට සුඛ වේදනා 6යි. අනිත් පැත්ත තමයි දුක්ඛ වේදනා. ඒවත් 6යි. ඒ අතර තියෙනවා දෙකටම මැද්දෙන් තියෙන අදුක්ඛම සුඛ වේදනා. ඒවත් 6යි. එහෙනම් භාවනාව ආරම්භ කරලා ඉදිරියට භාවනා කරගෙන යන කෙනාට මේ ඉන්ද්‍රිය හය ඔස්සේ වේදනා වර්ග 18ක් දැනෙනවා. ඒවා ආවහම එකෙන් බාධාවට බාධා භාවනාවට බාධාවක් සිද්ධ වෙන්නේ. එයා මොකද කරන්න ඕනි? මෙන්න මට වින්දනයක් ආවා. ආවල් වර්ගයේ වින්දනයක් කියලා තීරුම් ගත්තා, හඳුනාගත්තා. හඳුනාගත්ත ගමන් ඒක අත්හැරලා දැම්මා, ඉවත් කළා, නොතකා හැරියා, අමතක කළා දැම්මා. අමතක කළා නැවත එනවා Tamanගේ භාවනා අරමුණට. මෙන්න මේ ක්‍රියාවට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. එතකොට අපි වේදනානුපස්සනා භාවනාවෙන් මොකක්ද කරන්නේ? අර ඒ මොහොතේ පහළ වෙච්ච අර කැමැත්ත, ප්‍රිය භවය, ආශාව පාලනය කරනවා, යටපත් කරනවා, සදංග ප්‍රහාණයෙන් ප්‍රහාණය කරනවා. මේ වෙලාවේ අපිට සදංග වශයෙන් මේ සංහාව පාලනය කරගන්න පුළුවන්කම ලැබේ. මේ අවස්ථාවට කියන්නේ වේදනානුපස්සනාව. ඊළඟට බලන්න අපි ඊළඟානුපස්සනාවට ගිය සතිපට්ඨාන පොතේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව කියන්නේ අපිට මොනවා හෝ සිතක් පහළ වෙනකොට ඒ සිත හඳුනා ගන්නවයි කියන එක. ඒක අපිට උගන්වනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතක් පහළ වෙච්ච එක්කෙනා සිත හඳුනා ගන්නට ඕනේ කොහොමද අඳුරගන්නේ සරාගම් වා චිත්තං සරාගම් චිත්තන්ති පජානාති මෙන්න මගේ සිතට කාමය ආවා ලෝභය ඇතුළු වුණා ලෝභසහගත සිතක් දැන් මට තියෙන්නේ කොහොමද ලෝභ සිතක් පහළ වෙන්නේ මොනවා හරි අපිට ඇහෙනවා එහෙන එක ගැන ආසාවක් කැමැත්තක් තියෙනවා ඒ කැමැත්ත තියෙනවා නම් අන්න ලෝභ චෛතසිකයේ තෙලට එකතු වෙනවා ලෝභ මූලික සිතක් දැන් පහළ වෙනවා. ආසාවෙන් කැමැත්තෙන් ශබ්දය අහන වෙලාවේ නැත්නම් ගඳක් සුවඳක් ආග්‍රහණය කරන වෙලාවේ ආහාරයක රසය විඳින වෙලාවේ එහෙම නැත්නම් ස්පර්ශය ලැබෙන වෙලාවේ මොනවා හෝ දෙයක් මතක් වෙන වෙලාවේ ධම්මාරම්මන හැටියට මේ වෙලාවේ අපිට ලෝභ මූලික සිත් පහළ වුණොත් එහෙම අන්න අපිට පුළුවන් වෙන්නට ඕනේ සරාගම් වා චිත්තං සරාගම් චිත්තං තිපදානාති කියලා ඒක අඳුර ගන්න. එහෙම අඳුරගෙන ඊළඟට මොකද කරන්නේ? දුරු කරනවා ඈත් කරනවා නොතකා හරිනවා භාවනා කරන වෙලාවේ මේ අත්දැකීම අපිට එනවා සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරෙන් භාවනා කරද්දී ඒ නිසා භාවනා අවස්ථාවේදී මේ නානා අරමුණු ඔස්සේ ලෝභ මූලික සිත් පහළ වුණොත් එහෙම ඒක අඳුන ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ අඳුනගත්ත වහා මේක හිතෙන් ඉවත් කරන්නට ඕන නොතකා හරින්නට ඕනේ අමතක කරලා දවන්නට ඕනේ ඊළඟට අමතක වුණාම නැවත මොකද කරන්නේ? නැවත තමාගේ භාවනා අරමුණට ගිහිල්ලා භාවනා කරනවා ආනාපාන සතිය. දැන් මේ විදිහට අවස්ථා දෙකක් අපි කතා කළා. වේදනානුපස්සනාවේදී වින්දන පහළ වෙනවා. වින්දන පහළ වෙච්ච වහාම ඒක අඳුරගෙන අත්හරිනවා. සංහාව දුරු වෙලා තදංග ප්‍රහාණයෙන් සංහාව ප්‍රහාණය කරලා ඊළඟට රෝපතිත් පහළ වෙනවා. ඒ වෙලාවේ අඳුර ගන්නවා මෙන්න මට ලෝභ සිතක් පහළ වෙලා. ඒ තණ්හාවේක ස්වභාවය. ඒක අඳුරගත්ත වහාම ඒක ඉවත් කරනවා. ඉවත් කරලා පාලනය කරනවා. මෙන්න සදංග ප්‍රහාණයෙන් තණ්හාව දුරු කරපු දෙවෙනි අවස්ථාව. ඊළඟට බලන්න අපි තවදුරටත් ඒ අරමුණේ දිගින් දිගට හිටියොත් එහෙම මේක ඉවත් කරගන්නේ නැතිව කනට ශබ්දයක් ආවා. එක සැරයක් ඒක අහගෙන හිටියා. දුරුුනේ නෑ. තව තවත් එක දිගට මේක අහගෙන ඉන්නවා. අපි හිතමු සින්දුවක් ඇහෙනවා. එක සින්දුවක් අහගෙන හිටියා. ඒකට ආසාවෙන් හිටියේ. ඒක අවසන් වුණා. ඒකට පස්සේ තවත් සින්දුවක් ඇහෙනවා. ඒකත් අහගෙන ඉන්නවා. ඒකෙන් පස්සේ තවත් එකක් ඇහෙනවා. ඒකත් අහගෙන ඉන්නවා. මෙහෙම නොකඩවාම අපේ යම් කිසි අරමුණකට හිත යොමු කරගෙන ඒ අරමුණේ ඇලී ගැලී කටයුතු කරනවා නම් ඒකට වෙනම වචනයක් බුදුරජාණන් වහන්සේ භාවිතා කළා. ඉස්සෙල්ලාම ආවේ සුඛ වේදනාවක් ඊට පස්සේ ඒ වේදනාව ඔස්සේ ලෝභ සිතක් පහළ වුණා ඒ ලෝභ සිත දෙගුණ තෙගුණ වෙලා නැවත නැවත ඇතුළු වෙනකොට හිතට අන්න ඒකට නමක් දුන්නා කාමච්ඡන්ද. මේ කාමච්ඡන්දේ දුරු කරන ආකාරය අපිට උගන්වන්නේ ධම්මානුපස්සනා කොටස යටතේ. ධම්මානුපස්සනා පබ්බේට අවධානය යොමු කළාම සතිපට්ඨාන සූත්‍රේ. මෙන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධම්මානුපස්සනා කරන පුද්ගලයා කෙසේද කටයුතු කරන්නට ඕන කරන්නේ මෙන්න සන්තං සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති භාවනා කරන වෙලාවේ කාමච්ඡන්දය නෙමෙති නීවරණී හිතට පහළ වෙන්න පුළුවන් ඒක එන්නේ අර අරමුණට අපි කැමති වෙලා නැවත නැවත නැවත නොකඩවා මේ අරමුණ පසුපස දුවනවා මෙන්න කාමච්ඡන්දය ඇති වුනහම ඉස්සෙල්ලම අපි අඳුර ගන්නට ඕනේ අඳුරගෙන ඒක දුරු කරන්න ඕන පාලනය කර ගන්න ඕන යටපත් කරන්නට ඕනේ දැන් කාමච්ඡන්දේ නෑ අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති දැන් මා තුල කාමච්ඡන්දේ නෑ මං ඒක දුරු කරගෙන මෙන්න හිත හදාගෙන සකස් කරගෙන මේ වෙලාවෙත් අපි කරන්නේ මොකක්ද සදංග ප්‍රහාණයෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය කරන එක බලන්න කවුරු හරි කෙනෙක් මේ විදිහට ධම්මානුපස්සනාවේ මේ නීවරණ දුරු කිරීම යටතේ කාමච්ඡන්ද නීවරණී දුරු කළා නම් ඒ දුරු කළ අවසාන වෙනකොට එයාට පුළුවන් වෙනවා හිත සකස් කරගන්න. නීවරණ දුරු වුණාම අපි විශේෂ වචනයක් ඒකට භාවිතා කරනවා නීවරණ විස්කම්මණය කියන වචනේ. නීවරණ විස්කම්මණය වුණා නම් අපිට සමාධිය ඇති වෙනවා, චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඒ නිසා මේ ධම් ශ්‍රවණය කළ ඔබ සැනසෙල්ල සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව උදා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සුත්තනිපාතේ කාමසූත්‍රයේ ඇසුරින් එම උතුම් ධර්මානුශාසනා පාත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති රත්නපුර දුම්බරමානාන ධර්ම ගවේෂී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත් ශාස්ත්‍රවේදී පූජනීය තලගල ධම්ම ගවේෂී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දෙවිරක වරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින ආශිර්වාද කරමු සාදු සාදු සාදු සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි